නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආනාපාන සති භාවනාවක් තියෙනවා විශේෂයෙන් ආනාපාන සති කියලා හඳුන්වන්නේ ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම රැල්ල අරමුණු කරගෙන චිත්ත සමාධිය උපදවන භාවනා මාර්ගයක් මේක බුද්ධෝත්පාද කාලවල පමණක් නෙවෙයි අබුද්ධෝත්පාද කාලවල පැවති භාවනාවක්. බොහෝ සෙයින් බාහිර තාපසවරු ආනාපාන සතිය වඩලා ධ්‍යාන උපදවාගෙන බඹලෝ යන සිරිතක් තියෙනවා. එනිසා මේක අබුද්ධෝත්පාද කාලවල ගන්න ලබ්ධික බාහිර තාපසවරු භාවිතා කරන භාවනාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙහිදී හඳුන්වන්න තියෙන විශේෂයෙන් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල ආන කියන්නේ හුස්ම ඉහළ ගන්න හුස්ම රැල්ල අපාන කියන්නේ පහළ හෙළන හුස්ම රැල්ල ඒ දෙක සංදි වෙලා ආනාපාන කියලා වචනේ හැදෙලා තියෙනවා එතකොට ආශ්වාස ප්‍රශ්වාස ඒක මේ වායෝ ධාතුවක් කියලා හිතනවා නෙමෙයි එතන හුස්ම රැල්ල කියන සම්මුති වශයෙන්ම පිළිගන්නට ඕනේ සම්මුති වශයෙන් අරමුණු කරගෙන තමයි ආනාපාන සතිය වඩනු ලබන්නේ. එයින් ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිට වෙන තැන ස්පර්ශයක් සියුම් වශයෙන් දැනෙනවා. ඒ ස්පර්ශයේ අරමුණු කරගෙන ස්පර්ශයේ නිමිති කරගෙන හුස්ම රැල්ල බලන්නට ඕනේ. නාසිකා දොරටුව නෙමේ බලන්නේ, තොල නෙමේ බලන්නේ, හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ල මේ ඇතුල් වෙන පිට වෙන වාරයක් ගානේ ඒක සිහියෙන් මෙනෙහි කරන්නට ඕනේ. එයින් අඟලක්වත් හුස්ම රැල්ලේ මේ නාසිකා දොරටුවෙන් ඇතුළට ගෙන යන්නේ නැහැ. කියන්නේ හිතන්නේ නැහැ. ඒ වගේම නාසිකා දොරටුවෙන් පිටට හිත යවන්නේ නැහැ. ඒ සමීපයේ සිහිය පිටවාගෙනයි ආස්වාස ප්‍රස්වාස ආරමුණ මෙනෙහි කරන්නේ. ආනාපාන සති කියන්නේ ඒකයි. ඒකට ආනාපාන සති භාවනාව අබුද්ධෝත්පාද කාලවල අපේ බුදුරජාන් වහන්සේ බුදු වෙන ආත්මා භාවයේදී පවා ආලාර කාලා මුද්දකරා පුත්‍ර එවගේම අසිත කාල දේවලාදී බොහෝ තාපසෝරු භාවිතා කළා කියනවා. අපේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදී පස්වෙනි මාසයේදී දමගස්සෙවණේදී තමන් වහන්සේ කාගේවත් උපදේශයක් නැතුව මේ ආනපාන සතිය වඩලා ප්‍රථම ධානය ලැබුව බව බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. එනිසා මේ ආනාපාන සති භාවනාව බුද්ධ ශාසනයේ තියෙන විශේෂතම භාවනාවක්. මේක මහා පුරුෂ භාවනාවක් ඇටියෙද බුද්ධ ශාසනය හඳුන්වනවා. හේතුව ලෝ පහළ වෙන සීලම සරුවඥන් වහන්සේලා බොමුලාදා වැඩෙනගෙන බුදු වීම සඳහා භාවනා කමඨාන් ආරම්භ කිරීමේදී පළමුව පටන් ගන්නේ ආනාපාන සති භාවනාවයි. එනිසා මේ හිතා විශේෂ භාවනාවක් හැටියට බෞද්ධ භාවනාවක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව බෞද්ධ භාවනාවක්ද? විශේෂයෙන් මුලින් සඳහන් කළාසේම අබුද්ධෝත්පාදකාවලල අබෞද්ධ කාපසූරු පවා ආනාපාන සතිය වඩන බව සඳහන් කළා. නමුත් දැන් අපි බුද්ධ ශාසනය තුලදී වඩනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ වදාළ උපදේශානුව බෞද්ධ භාවනාවක් වශයෙන්යි. ඒ සඳහන් වෙනවා ආනාපාන සති යස්ස පරිපූර්ණා ස්වභාවිතා අනුගොබ්බම් ಪರಿචිතා යථා බුද්දේන දේශිතා සෝ ීමං ලෝකම් ප්‍රභාසේති අබ්බා මුත්තෝ වචන්දිමා කියන මේ ගාථාවෙන් යම් කෙනෙකු මේ ආනාපාන සති භාවනාව බුදුරජාන් වහන්සේ දෙසූ පරිද්දෙන් භාවිතා කරනවා නම් අංග සම්පූර්ණ ලෙස වඩනවා නම් ඒතනත්තා මේ ස්කන්ධ ලෝකේ බබළුවනවා කියන එක සඳහන් වෙනවා අරියට පසළොස්වක් බොහෝ දාසක වලාගෙමින් මිදුනා වූ පූර්ණ චන්ද්‍රයා බබලන්නාseම මේ ලෝකයේ බබුලෝනවා කියන එක සඳහන් කරලා තියෙනවා. එනිසා මේක බුදුරජාණන් වහන්සේ විසින් දසෝ භාවනාවක් හැටියටයි අපි සඳහන් කරන්නේ. අපි දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේහි භාවනා කර්මස්ථාන 21ක් තියෙනවා. ඒ මුලටම දේශනා කළ තියෙන ආනාපාන සතියයි. ආනාපාන සතිය පදනම් කරගෙන මේ කියන අනිකුත් භාවනා සියල්ලම වඩන්න පුළුවන්. එවාගේම දීගණේ කායේ දීර්ඝ වශයෙන් ආනාපාන සති දේශනාවක් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ දේශනා කරලා තියෙනවා. එසේම ගිරිමානන්ද සූත්‍රයේ මහරාලෝවාද සූත්‍රයේ තවත් සංයුත්ත නිකාය ආනාපාන සති සංයුත්තයේ එවැගේම කුද්දක නිකාය පරිසම්විදා මග්ග පාළියේ විනය පිටකයේ පාරාජිකා පාළියේ අභිධර්ම පිටකයේහි විභංග අප්‍රකරණයේ මේ තැන්වල ආනපාන සතිය සවිස්තරව දේශනා කළා කියලා. එනිසා මෙය බුද්ධ භාවනාවක් ඇටියට බෞද්ධ භාවනාවක් ඇටියට ආනපාන සතිය ඊටම ගෞරවයෙන් අපි පිළිගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ අන්‍යාගම් වලත් ආනාපාන සති භාවනාව ඇද්ද? ඒ දෙක වෙන් කරගන්නේ කොහොමද? අන්‍යාගම් වලත් ආනාපාන සති භාවනා ක්‍රම තියෙනවා. ඒක මේ අපේ බෞද්ධ භාවනාවට ආස්පසින් වෙනස්. අපි ආලා තියෙන හට යෝගීන්ගේ භාවනාවක් ප්‍රාණායාම කියලා. ප්‍රාණායාම කියන්නේ හුස්ම රැල්ල දික් කරමින් දීර්ඝ වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳීමේ පුරුද්ද ඇති කරගන්න භාවනාවක්. ඒක මේ යෝග භාවනාවක්. ඒ ධ්‍යාන වැඩිවීමක් හඳුන්වන්නේ නැහැ. එතන හඳුන්වන්නේ ශරීර සෞඛ්‍යය ඇති කර ගැනීම. තවත් ක්‍රමයක් දක්වනවා ප්‍රාණායාම කියලා. ප්‍රාණායාම කියන්නේ හුස්ම රැල්ල පාලනය කිරීමේ ප්‍රතිපදාවක්. ඒනොත් ධ්‍යාන වැඩිවීමක් සිදු වෙන්නේ ඒ හට යෝගියෙන්ගේ ප්‍රාණායාම වශයෙන් ගන්න ආනාපාන සතියෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් පළමු කොට හුස්ම රැල්ලක් ගන්නවා නම් ඒ ගණන් කරනවා. එකේ සිට 10 දක්වා ගණන් කරනකම් හුස්ම රැල්ල ගනිමින් ඉන්නවා. ඊළඟට එකේ සිට 10 දක්වා හුස්ම රැල්ල රඳවාගෙන ඉන්නවා. නැවත ඊළඟ නාසිකාශය දුරින් 10 දක්වා ගණන් කරනකම් හුස්ම රැල්ල පිට කරනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ටිකෙන් ටික වැඩි කරලා වැඩි කරලා 100 දක්වා එකේ සිට 100 දක්වා ගණන් කරනකම් හුස්ම රැල්ල රඳවාගෙන ඉන්න පුරුදු වෙනවා. ඒක කියන කුම්භක කියලා. ඒ කුම්භක කියන්නේ වැඩි වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳීමේ ශක්තියක්. ඉතින් ඒකෙන් ඊය බලාපොරොත්තු වෙනවා මේ ධ්‍යාන ශක්තිය අවදි කරවා ගන්න. කුණ්ඩලිනී කියන ධ්‍යාන ශක්තිය අවදි කරගන්න ඒගොල්ලෝ ඒ වැඩේ කරන්නේ. තවත් ඉතින් ඔය ප්‍රාණායාම ක්‍රමයෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා එවාගේම යෝග භාවනා ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම බෞද්ධ භාවනා නොවේ. ඒවා සමහර යෝගීන්ට විශේෂ අනතුරු සඳහා නැත්නම් අසනීපකම් හේතු පිණිසද හේතු වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා අපේ බුද්ධ ශාසනය තුල භාවනා කරන සමහර යෝගීන් මේ හුස්ම රැල්ලේ මුල මැද අග බලන් යනවා. ඒ කියන්නේ හුස්ම රැල්ලේ ඉහළට ගන්න හුස්ම රැල්ලේ මුල නාසිකාගරටුව මැද හෘදය අග නාමිය. හෙට කරන හුස්ම රැල්ලේ මුල නාමිය මැද හෘදය අග නාමයේ මේ නාසිකාගරටුව. ඔය අවස්ථා තුනට හිත යොමු කරමින් හුස්ම රැල්ලානුව හිත මෙනෙහි කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ ශාරීරිය කොහොම වෙනස්කම් ඇති වෙනවා ආනමන, විනමන, සම්නමන, පනමන, ඉන්ජන, කම්පන, චලන ආදී බොහෝ අවස්ථාවන් පත් වෙන. ඉතින් ඉස්සරහට නැමෙන්න ගන්නවා, පස්සට නැමෙන්න ගන්නවා, වමට නැමෙනවා, දකුණට නැමෙනවා, කම්පණය වෙනවා, වෙවුලනවා තිගැස් වෙනවා හුස්ම රැල්ල බොහොම වේගවත් වෙනවා ඔය වාගේ දේවල් සිදු වෙනවා ඒකෙන් සිත සමාධියක් උපදින්නේ නැහැ ඒක නොකළ යුතු බව බුදුරජාන් වහන්සේ ශ්‍රී මුකයෙන්ම දේශනා කළා කියනවා ඒ නිසා මේ බෞද්ධ භාවනාවයි අන්‍ය මේ ශාස්ත්‍රවරුන්ගේ තියෙන භාවනාවයි වශයෙන් ආනාපාන සතියක වෙන් කර ගන්නටම ඕනේ බෞද්ධ භාවනා ඇතේද බුදුරජාන් වහන්සේ දෙසූ ක්‍රමය අපි ඉදිරියට සවිස්තරව හඳුන්වන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ බුද්ධාගමේ ආනාපාන සති වඩන මූලික උපදේශ කුමක්ද? බුදුරජාණන් වහන්සේ සෑම භාවනා කර්මස්ථානයක් ගැන මූලික උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම විවේක ස්ථානයක් අත්‍යවශ්‍යයි ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය කියන්නේ හුස්ම දැල්ල අරමුණු කර ගැනීමනේ ඒකට බොහොම නිහඬතාවක් තියෙන්නට ඕන. ජනවාසයෙන් දුරස්තර තැනක් වෙන්නට ඕනේ සඳහා මනුස්ස වාසයෙන් සතපුමක්. ඉස්සර කාලේ කියන මේ බඹ 500යි කියලා. ඒ කියන්නේ අද කාලේ හැටියට කිලෝමීටර දෙකට වැඩි ප්‍රමාණයක්. ඉතින් එච්චර දුර ප්‍රමාණයකින් පිහිටි ආරණ්‍යයක් එහෙම නැත්නම් අභ්‍යවකාශයක් ගල් තලාවක් වැලි තලාවක් වැනි තැනක වෙන්නට ඕනේ. ඊළඟ නැත්නම් රුක්ක මූලය කියන්නේ සතුන්ගෙන් සර්පයන්ගෙන් හිංසාවක් පීඩාවක් නොවන ගහක් මුලට වෙලා භාවනා කරන්න පුළුවන් නිහඬතාව ඇති තැනක. ශූන්‍යාගාරය කියන්නේ මනුස්ස වාසයක් නැති, මනුස්සයන්ගේ කටහඬක් ඇහෙන්නේ නැති නිශ්ශබ්ද තැනක්, නිවසක්. මෙන්න කුටියක්, සේනාසනයක්, ආවාසයක් වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ විවේකස්ථානයක් අවශ්‍ය වන්නේ මේ භාවනාවට මේ බාහිර ශබ්ද වර්ග බාධාවක් නිසායි. ඒ විවේකස්ථානයක් හදාගෙන ඊට පළමුවෙන් තමගේ ඉරියව්ව සකස් කරගන්නට ඕන සීලයක පිරිසිදු කරගෙන. තමගේ සීලය පිරිසිදුව තියෙන්නට ඕනේ. සීල පාරිශුද්ධිය හැම භාවනාවකටම අත්‍යවශ්‍යයි. ගිහි කෙනෙක් නම් තම ආරක්ෂා පංච සීල, ආදිවස්තමක සීල, අෂ්ටාංග සීල, දස සීල ආදී සීල ධර්මයන් අංග 8කේ දැකලා තියෙන්නට ඕනේ. අඛණ්ඩ, අච්ඡේද්‍ර, අසබල, අකල්මාස, විඤ්ඤුප්පසත්ත, අපරා බුජිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමත්ත සමාධි සංවත්තිනික කියන අට ආකාරයෙන්ම සීලය සුවිසිද්ධව තියෙන්නට ඕනේ. ඒ අඛණ්ඩ කියන්නේ සීලය මුලින් අගින් නොකඩී තියෙන්නට ඕනේ. අච්ඡේද්‍ර කියන්නේ මැදින් ශික්ෂාපද නොමිදී තියෙන්නට ඕනේ. අසබල කියලා කියන්නේ තේලි පේලි වශයෙන් ශික්ෂාපද නොමිලී තියෙන්නට ඕනේ. අකල්මාස කියන්නේ තනින් තනින් තනින් ශික්ෂාපද නොමිලී තියෙන්නට ඕනේ. බුජිස්ස කියන්නේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම් බුනාම යස ඉසුරු මේවා නොපතා වැඳුම් පිදුම් නොපතා නිස්සාරණාධ්‍යාසයේ සීලය රකින්නට ඕනේ. දෙවිඋපසත්ය කියන්නේ බුදු පසේ බුදුම අරහත් වැනි උතුමන් අපේ සීලය දැක්කොත් සාදු කියා සතුටු වෙන්න පුළුවන් හැඩයට අපි සීලය රැකලා තියෙන්න ඕනේ. අපරාමර්ථ කියලා කියන්නේ මේ සීලය මට දිව්‍ය සම්පන්න ලැබේවා, මහේසාති දේවත්වයටපත් වෙන්න ලැබේවා, බ්‍රහ්ම ලෝකයන්ට ලැබේවා, චක්‍රවර්ති වෙන්න ලැබේවා ආදි වශයෙන් බහ සංසාරයේ ලෞකික සම්පත් නොපතා රක්නා සීලයක් වෙන්න ඕනේ. සමාධි සංවර්ධනය කියන්නේ මේ ක්‍රම හතින් පිරුවානම් ආරක්ෂා කළාන සීලයක් ඔහුගේ සිත ඕනෑම ගහක් මුලට ගියත්, ගල් තලාවකට ගියත්, වැලි තලාවකට ගියත්, හිස්තැනකට ගියත් හිත සමාධි වෙනවා. ඒ සමාධි වෙන තරමට සීලය සුවිසුද්ධයි. අන්නේ විදිහට සීල විසුද්ධිය ඇති කර ගැනීම භාවනාවට අත්‍යවශ්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා ආනපාන සතිය වඩන්නට උඩුකය කෙලෙන් සබාගෙන බද්ධපාරියංශයෙන් වාඩි වීම අත්‍යවශ්‍යයි කියලා. ඉතින් බද්ධපාරියංශයේ හැමදෙනාටම අපහසු වෙන්න පුළුවන්. නමුත් කොයි හරි විදියකින් උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍යයි. දැන් ඔය කසින භාවනාදීකවත් එච්චර උපදේශයක් දීලා නැහැ. ඒකට සාමාන්‍ය සැපේදියවකින් වාඩි වෙන්න කියලා කියන්නේ. මෙතන තියෙන්නේ ආනපාන සතියේට උඩුකය කෙලින් තබාගෙන බෙල්ල හොඳින් කෙලින් තබාගෙන හිතකොන්ද හොනින් කෙනින් තබාගෙන වාඩි වෙන්න ඕනේ. අපේ පැරණි ගරු කටයුතු ස්වාමින් වහන්සේලා කියලා දීලා තියෙන එක නැගෙන දිස බලාගෙන නැත්නම් උතුරු දිශා බලාගෙන වාඩි වීම වඩාත් හොඳයි කියලා. ඒ කෙසේ නමුත් දිශාව යන නොසිතා නමුත් උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අත්‍යවශ්‍යයි. ඒ මොකද උඩුකය කෙලින් තබා ගැනීමේ අවශ්‍යතාව අපේ මේ පිටකොඳු පේලියේ තියෙනවා කටු 18ක්. ඔය කටු 18 දෙපැත්තට තියෙනවා කියක් දැතිවැනි මේ කටු. ඒවා අපි ඉස්සරහට හෝ මේ පස්සට හෝ දෙපැත්තෙන් සංප්‍රත්තකට හෝ නැමිලා තියෙනවා නම් මාංශ පේශිවල තෙරපෙනවා ඒ කටු. එතකොට අපට වේදනාව එනවා සියුම් වශයෙන්. එතකොට අපට ශරීරයේ ඉරියව්ව පවන් වෙනස් කරන්න වෙනවා. මොකද මේ භාවනා වැඩිීමේදී ආරම්භ අවස්ථාවේදී පැය කමාරක් දෙකක් පැය දෙකමාරක් පැය තුනක් වුණත් එක ඒරියාවේ නොසැලී ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ සඳහා උඩුකය කෙලින් තබා ගැනීමෙන් වේදනාවක් නැතු ඉන්න පුළුවන් වෙනවා. මෙන්න මේක එක කාරණයක්. අනික් කාරණේ තමයි මේ හුස්ම රැල්ල මුල් ආරම්භයේදී ගොරෝසුවට ඕලාරිකව පවතිනවා. නමුත් හිත සාන්ත වෙන්න සාන්ත වෙන්නේ මේ හුස්ම ගන්න සිවුම් වෙනවා. මේ සිවුම් වෙනකොට බෙල්ල හරි පිටකොන්ද හරි නැමිලා තියෙනවා නම් නාසිකාදුලුතුවේ දැනෙන්නේ නැති වෙනවා. හරියට ඉරිජුව පිටකොන්ද බෙල්ල හොඳින් කෙලින්ව තියෙනවා නම් ඒ සිවුම් වූද හුස්ම රැල්ල නාසිකාදුලුතුවේ ස්පර්ශ වෙන හැටි දකින්න ලැබෙනවා. මේ දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා හුස්ම රැල්ල සිවුම් උනත් දැක ගන්න පුළුවන් වෙන්නේ උඩුකය කෙලින් තබා ගැනීම නිසා උඩුකය කෙලින් තබා ගන්න උපදෙස් දීලා තියෙනවා. තවත් කාරණයක් තමයි මේ සඳහා සිහිය ඊටාම අවශ්‍යයි. බොහෝම ප්‍රසන්න සිහියක් අවශ්‍යයි. අපේ පිටකොන්ද කෙලින් හරියට තියෙනවා නම් ඍජුව අපේ පිටකොන්ද තේලියෙන තියෙන මේ සුසුම්නාව කියන වාමයේ ශරීරයේ ධාතුව ගමන් කරන අවයවය එතකොට ඒක කෙලින්ම මුලයට පහසුවෙන් ලේ ගමන වැඩ කරන්න පටන් ගන්නවා ඒ පහසුවේ වැඩ කිරීම නිසා මනස බොහෝම ප්‍රසන්නව පවත්වා ගන්න පුළුවන් වෙන ඉස්සරහදීයක් එන්නේ නැතුව හොඳට හිත සිසිල්ව මුලයේ සිසිල්ව පවතින බැවින් මන සිහිය මන නුවණ අපට පවත්වා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා උඩුකය කෙලින් තබාගෙන වැඩ වාඩි වීම අත්‍යවශ්‍යයි කියන එක බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒකම තමන්ගේ අතීත දේවල් හිතින් අත්හරින්නට ඕනේ. අනාගතයේ දේවල් හිතින් අත්හරින්නට ඕනේ. දැන් දැන් කරන්න තියෙන දේවල් හිතින් අත්හරින්න ඕනේ. කරන කියන සියලුම බාහිර වැඩවලින් හිත වෙන් කරගන්නට ඕනේ. වෙන් කරගෙන නාසිකාදරටුව සමීප යෙහිම සිහිය පිහිටුවා ගන්නට උපදෙස් දීලා තියෙන්නේ. සෝ අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදායේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මේක තමයි මූලික උපදේශය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිව්වේ නාසිකා දොරටුවේහි හුස්ම රැල්ල ඇතුල් වෙන්න පිට වෙන ස්ථානයෙහි සිහිය පිහිටුවා ගන්නට ඕනේ හුස්ම රැල්ල කෙරෙහි එතෙන්ම සිහිය පිහිටුවා ගන්නට ඕනේ දැන් සමහර යෝගාවචරයේ ඇහැ පියාගෙන ඈත බලා ගන්නවා වගේ හිතින් බලනවා එතකොට මේ කනමුණු වෙන්නේ නැහැ ඒ වගේම ඇස් දෙක අරගෙන බලනවා. එතකොට සිතට අරමුණු කරගන්න අපහසුයි. ඇස් දෙක තද කරන්නේ නැතුව සාමාන්‍යයෙන් පියාගෙන ඒ උස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන ස්ථානයේහි සිහිය පිහිටවාගෙන මෙනෙහි කරන්නට උපදෙස් දීලා තියෙනවා. ඒක ඉතින් අනුපිළිවෙලක් තියෙනවා අපේ పూర్ව ආචාර්යයන් වහන්සේලා දක්වලා ගණන, අනුබන්ධන, පුසන, ත්‍රපන, සල්ලක්කන විවට්ඨනා පාරිශුද්ධියේ තේසංච ප්‍රතිපස්සනා කියලා මාතෘකා අටකින් දක්වලා තියෙනවා. ඒවා අපි දෙවනුව සවිස්තරව පැහැදිලි කරන්න පුළුවනි. දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මූලික උපදේශ ටික පමණක්. එනිසා මේ විදිහට විවේකස්ථානයකට වීම, සීලය පිරිසුදු කර ගැනීම, බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට ආචාර්යයන් වහන්සේලාට ජීවිතේ පූජා කර ගැනීම, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ස්වල්ප වේලාවක් සිහිපත් කරලා ආචාර්ය ගුණ සිහිපත් කරලා සමාව ගැනීම ඊළාට මෛත්‍රිය ස්වල්ප වේලාවක් වැඩිම පිළිකුල් භාවනා ස්වල්ප වේලාවක් වැඩිම පරණානුස්සතිය ස්වල්ප වේලාවක් වැඩිම මේ ටික සම්පූර්ණ කරලා අදිෂ්ඨානයක් තියාගන්නවා මෙච්චර වේලාවක් පැයකමාරක් පැය දෙකක් පැය තුනක් හරි තමන් කැමති වේලාවක් අදිෂ්ඨාන කරගන්නවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන්ගත් මඟඵල නිවන සඳහා හේතු වෙන භාවනා මාර්ගයක් මා මේ අනුගමනය කරන්නේ එනිසා මගේ මේ භාවනා මාර්ගය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය ආબોධයෙන් මා නිවන සුනිස්පිනිස හේතු උපනිශ්‍රේ වේවා කියලා අදිෂ්ඨාන තබාගෙන බොහොම සංසුන් මනසින් මන අසිහියෙන් යුතුව නාසිකාදුරුටුව සමීපයේ සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල අරමුණු කළ යුතුයි කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන මූලික උපදේශයයි. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති වැඩිීමේදී මූණපාන ගැටලු මොනවද? සෑම භාවනාවකටම බාධක බොහෝම තියෙනවා. එයින් ප්‍රධාන බාධක වශයෙන් හඳුන්වන්න තියෙන්නේ නීවරණ. නීවරණ කියලා අපේ సంతානෙට බාධක ධර්මතා තියෙනවා පහක්. ඒ පහ බෙදලා යනකොට අටක් වෙනවා. ඒකත් ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ. කාමච්ඡන්ද කියන්නේ නොයේ ආශා කරන දේවල් සිහියෙන් සිහියට නැගීම. ඒක ලොකු බාධාවක්. ඒ කියන්නේ දැන් සීලවන්තයන් නොයේ කෝලාරික දේවල් හිතනවා නෙමෙයි. සුළුසුළු දේවල් පවා හිතෙනවා. මට මෙහෙම තිබුණා නම් හොඳයි, අහවල් දේ ලැබුණා නම් හොඳයි. ඒක ඒක මේ දේවල් හිතෙනවා. ඒ හිතෙන දේවල් ගැන හිත ආසාවක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අහවල් කාලේ යන්න නැත්නම් හොඳයි. අහවල් විදිහේ වාහනයක් ගන්න නැත්නම් හොඳයි. මේ විදිහ හොඳ ආශ්‍රයයක් ලැබුණොත් හොඳයි. ඔනෝයේ જાති හිතෙනවා. ඒ විදිහ ඇති වෙන ආසාවල් කාමච්ඡන්ද නීවරණයේ හැටියට හඳුන්වනවා. ඒක බාධාවක්. එනිසා එවැනි ජීවරණයන්ගෙන් හිත බාධා වෙනවා මේ භාවනාවට. ව්‍යාපාදිකයන් නුරුස්සන ගතිය. භාවනා කරන යෝගාවචරය සීලවන්තයෙක් බැවින් මොය අර වෛර තරහා එච්චර තියාගන්නේ නැහැ. නමුත් සමහර විට අනුන් ගැන සිහිපත් වෙලා අසවලා මත මෙහෙම කරලා තියෙනවා නේද? මෙහෙම කියලා තියෙනවා නේද? මෙහෙම අලාභ කරලා තියෙනවා නේද? හැබැයි පුජ්‍යලයන් ගැනත් හිතෙනවා. සමාජ තමන්ගේ ශාරීරිය ගැනම දැන් සමහර භාවනා කරනකොට මැස්ටෙක් වෙලා මූණේ වහනවා. ඒ තරහා යනවා. ඒක එලවන්න හිතෙනවා. මුඳුන් වේ කියලා විදිනවා. ඒක එලවන්න හිතෙනවා. ඒකෝට මේ නීවරණ අතරින් දැන් තම හිතේ නුරුස්සන ගතියනවා නම් මොන හරි දෙයකට ඒක ව්‍යාපාද නීවරණයක්. ඒකත් බාධාවක්. තීන මිද්ද කියන්නේ හිතේ චෛසිකයන්ගේ අලිමැලිකම. ඒ කියන්නේ දැන් ඉතින් භාවනා කරගන්න බෑ. මට මේ රිදෙනවා. එහෙම නැත්නම් අද බෑ හෙට පුළුවනි. ඔය වාග්යන භාවනා කරන්න මන්දෝත්සාහය වෙනවා නම් ඒක තීන මිද්ද වෙනවා. ඒ තීන මිද්ද කියන මේකත් අන්ධ අන්ධකාරයක් හිතේට නිවරණයක්. උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේ හිතේ කොච්චරවත් විසිරී යනවා. කොයි ලෙසකින්වත් නවත්තන්න බෑ හිත විසිරී විසිරී යනවා. කුක්කුච්ච කියන්නේ නොකල කුසල් ගැන කළ අකුසල් ගැන පසුතැවිලි වෙනවා. ඒවත් උද්දච්ච කුක්කුච්ච නීවරණයක්. විචිකිච්ඡා කියන්නේ මේ භාවනාව හරිද? මේ භාවනාව බුද්ධ දේශනාවක්ද? මේකේ ප්‍රතිඵල සාර්ථක වෙයිද? ඔය වගේ දේවල් නොඑක් දේවල් හිතෙන්න පුළුවන්. දහම් ගැටලු ගැන සැක ඇති වෙන්න පුළුවන්. ඒකත් බාධාවක්. ඒ කියන්නේ නීවරණ පහක් මේ භාවනාවට විශේෂයෙන් බාධක වෙනවා. අනිත් දේවල් තමයි අර වෙන වෙන දේවල් ඔක හිතට ගලාගෙන ඉඳ පටන් ගන්නවා. භාවනා කරනකොට තමයි කලින් කරපු දීපු දේවල් අලුත් වෙලා වගේ මතක් වෙලා එනවා. නිතරම මතක් වෙලා එනවා. ඒකත් එක්තරා බාධාවක්. ඒකත් එක්තරා උද්දච්චයට අයිති වෙනවා. ඒකම සමහර යෝගාවචරයන් ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල නිමිති කරගෙන වෙන වෙන අරමුණු සිහි කරනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේගේ උපදේශ දීලා තියෙන ආස්වාස ප්‍රස්වාස රැල්ල හුස්ම රැල්ලක් හැටියට සම්මුතියෙන් හිතාගෙන ඒක මෙනෙහි කරන්නටයි. ඒක මෙනෙහි කිරීමේ මුලින්ම තියෙනවානේ ගණන් කිරීමක් මේ හිත විසිරියාම වළක්වා ගන්න ගණන් කිරීමක් තියෙනවා. ඒක ක්‍රම කීපයකට විසුදු මාර්ගය තියෙනවා. දැනට වර්තමාන කාලේ කුරුම රට ප්‍රධාන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ නමක් වන පූජනීය පා අවශ්‍යාඩෝ ස්වාමීන් වහන්සේ තවත් සරල ක්‍රමයක් ගණන් කිරීමට උගන්වනවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස තුලින් පළමුවෙන් හුස්ම ගැනෙනකොට ආශ්වාස 1යි 1යි 1යි කියලා ඒක ඉවර වෙනකම් ගණන් කරනවා. හුස්ම රැල්ල හෙලනකොට ප්‍රශ්වාස 1යි 1යි 1යි කියලා ඉවර වෙනකම් මෙනෙහි කරනවා. මහන්සි නැතුව ඊළඟට හුස්ම ගැනීමේදී ආස්වාස දෙකයි දෙකයි දෙකයි කියලා මෙනෙහි කරන ඉවර වෙන එක. හෙලනකොට ප්‍රස්වාස දෙකයි දෙකයි දෙකයි කොහොම 8ක් දක්වා ගණන් කරනවා. කිසිදු මාර්ග දක්වන්නේ 10 දක්වා ගණන් කරන්න. ඊට වඩා ඈතට ගෙන යන්න එපා. ඒ වගේම පහට වඩා අඩුවෙන් නවත්තන්නත් එපා කියලා සඳහන් වෙනවා. මොකද හිතේ 10ට වඩා ඈතට ගණන් කරන්න පුරුදු වුණොත් හිත ගණන් ඔස්සේ දුවනවා. ඊට වඩා පහතින් නවත්තන්න ගියොත් හිතේ ඉඩ කඩමැදි වෙනවා මෙනෙහි කරන්නේ. මහන්සි වැඩි වෙනවා. ඒ නිසා 1 සිට 10, 1 සිට 10 ඒ විදිහට හරි 1 සිට 8, 1 සිට 8 දක්වා හුස්ම රැල්ල අනුපිළිවෙලින් මෙනෙහි කරනවා. ඔය හුස්ම රැල්ල මෙනෙහි මේ ගණන් කිරීමේ මෙනෙහි කිරීමේදී විශේෂයෙන්ම ගණන් වශයෙන් නෙමෙයි හිතන්නට තියෙන්නේ. ගණන වර්ධිනවා නම් ඒකෙන් කෙරෙන්නේ හිත විසිරී ගිහිල්ලා. අයත් එකේ සිට පටන් ගන්න ඕනේ. වර්ධින් නැතුවම විනාඩි 10ක් 15ක් වේලියටම එක වේලියට ලිසිසේ එක හුස්ම ගන්නලක්වත් කඩ නොවේ ගණන් කරගන්න පුළුවන් වුණා නම් ඔහුගේ හිත විසිරී ගිහිල්ලා නැහැ. එහෙනම් ඊට පස්සේ කරන්නේ ආස්වාස ප්‍රස්වාස කියන වචන දෙක පමණක් භාවිතා කිරීමයි. ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල දිගින් දිගට පවතින හැටි බලා ගන්නවා කෙටි කෙටි එන හැටිට බලා ගන්නවා බලාගෙන දැන් හුස්ම ගැනීම දිගින් කෙරෙනවා නම් හුස්ම ගැනීමේ සිට අවසාන දක්වාම ආස්වාස ආස්වාස ආස්වාස කියලා ඒකට කියන අනුබන්ධනා කියලා ඊළඟට හුස්ම රැල්ල පිට කරන කොටත් ටිකක් වැඩි වෙලාවක් පිටක වෙමින් තියනවා නම් ප්‍රස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. කෙටි කෙටියෙන් කරනවා නම් ඒක සැබෑ හිතන්න පුළුවන්. වේග වේගයෙන් හුස්ම රැල්ල වැටෙනවා නම් හුස්ම ගන්නකොට ආස්වාස, හෙළනකොට ප්‍රස්වාස. ඒ වගේ මෙනෙහි කරනවා. ඒ විදිහට අනුබන්ධනා වශයෙන් කරගෙන යනකොටයි හිත පස්සේ අර පුෂණා කියන මේ ස්පර්ශය අනුහිත තම්පත් වීමට පටන් ගන්නවා. ඒකයි බුදුරජාන් වහන්සේ දෙසු දේශනාව පිළිවෙල. ඒක තව ඉදිරියට තියෙනවා මාත්‍රුකා කීපයක් කුසනාට අපනා සලකනා විවට්ටනා පාරිශුද්ධ ආදී වශයෙන්. දැන් මෙතෙන්දී අපි සලකා ගන්න ඕනේ මේ බෞද්ධ භාවනා වෙන් කර ගන්න හැටි. තව ක්‍රමයක් හඳුන්වන අපි අහලා තියෙනවා හුස්ම ගන්නකොට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන. හුස්ම හෙලනකොට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියනවා. ඒක ආනපාන සතිය නොවේ. එතන ගන්නේ බුද්ධානුස්සති භාවනාවක් පමණයි. එතන අරමුණේ තියෙන්නේ බුද්ධ ගුණයක්. ආශ්වාස ප්‍රශ්වාස කියන එක සම්මුතියක්, බුද්ධෝ කියන එක පරමාර්ථයක්. එනිසා එතන මේ ධ්‍යාන වැඩිවීමක් සිදු වෙන්නේම නැහැ. එතන චිත්ත සමාධියක් උපචාර වශයෙන් ඇති වෙන්න පුළුවන්. එනිසා ඒකිනුත් අපි වෙන් කරගන්නට ඕනේ ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම රැල්ල කෙරෙහි පමණයි හිත පිහිටවාගෙන ආස්වාස ප්‍රස්වාස භාවනා වැඩි යුතු වන්නේ. ඉතින් මේ කියන උපදේශයන් මනමින් අනුගමනය කරතොත් තමයි භාවනාවේ ඉහළට දියුණු වීමට පුළුවන්කම තියෙන්නේ. ස්වාමින් වහන්සේ භාවනාව ආරම්භ කරන්නේ කෙසේද? දැනට ඉතින් මේ කියපු කාරණා තුලිනුත් භාවනා ආරම්භ කරන්න යටි කියුණා. ඒ කියන්නේ සීලය හරියට පිරිසුදු කරගන්නවා ඊළඟට විවේක ස්ථානයක් තෝරා ගන්නවා ඊළඟට බුදු උඩුකය කෙලින් තබාගෙන පරියන්කෙන් වාඩි වෙනවා ඒකම බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ සිහිපත් කරලා බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කල්යාණ මිත්‍රයන් වහන්සේට ජීවිතේ පූජා කරනවා එසේ පූජා කරලයි අර විදිහට තමන්ගේ సంతානයේ හිත පිරිසිදු වීමට මුලින්ම බුදු ගුණ ස්වල්පයක් මෙනෙහි කරනවා, මෛත්‍රිය මෙනෙහි කරනවා, පිළිකුල් භාවනාවක් මෙනෙහි කරනවා, මරණ සත්‍යයක් මෙනෙහි කරනවා. ඊට පස්සේ මේ භාවනාවට අදිෂ්ඨානයක් තියාගන්නවා. මේ භාවනා කිරීමේදී විශේෂයෙන් වැඩි වේලාවක් එක ඉරියව්වේ ඉන්නට වෙනවා. එකලාවින් ඉරියව්වක ඉන්නට වෙන්නේ ඕනෑම ආධුනික යෝගාවචරයේකට හිතයි ගතයි තැන්පත් වීමට විනාඩි 45ක් පැයක් විතර යනවා. හිතේ චලනයක් නැතුව හිත සංසුන් කරගන්නත්, කායේ චලනයක් නැතුව කාය සංසුන් කරගන්නට විනාඩි 45ක් පැයක් තරම් යනවා. එතකොට ඉතින් දිනවක නැගිට්ටොත් හයත් මුල ඉඳලා යන්න වෙනවා. ඒ නිසා විනාඩි 45කින් පැයකින් නැගිටින්න නැතුව පැයකම ආරක් දෙකක් වුණත් ඉදිරියට නොසැලී ඉන්න පුරුදු වෙන්නට ඕනේ. ඒක ඉතාම අවශ්‍යයි. ඒමක් නිසාද ඒ විනාඩි 45ක් ප්‍රයා කරනකම් මහන්සි වෙවියේ තමයි හිත අසුරවා ගන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ කිසි මහන්සියක් නැතුව ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලේ හිත පිහිටුවාගෙන ඒ භාවනාවේ තියෙන ආලෝක නිමිති. ඒ අවස්ථාවන් සම්මුඛ වෙන්නේ එතකොටයි. ඒ කියන්නේ මුලින්ම තියෙන පරිකාරම නිමිත්ත කියන නිමිත්තක්. පරිකාරම නිමිත්ත කියන්නේ මේ හුස්ම රැල්ල මනාවාසය මෙනෙහි කරගෙන යනකොට තමන්ගේ මූණ ඉදිරියේ මීදුම වාගේ සුදු ආලෝකයක් ඇති වෙනවා. මීදුම වාගේ සාමාන්‍ය එළියක්. අර උදේ පාන්දර ඉර එළිය වැටිගෙන එනකොට තියෙන ආලෝකයක් ඒ වාගේ. ඒකට කියන්නේ පරිකාරම නිමිත්ත කියලා. ඒකෙදි හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඊළඟට තවත් දුරට විනාඩි මේ පැයකට වැඩියෙන් පැයකුත් විනාඩි 15ක් පැයකුත් විනාඩි 30ක් ඒ වගේ ඉන්නකොට හුස්ම රැල්ලේ කෙදීම සිහිය පිහිටවාගෙන හිටියානම් ඒ පරිකාරම නිමිත්තට වඩා සුදු වලාකුළු වාගේ මේ පාවෙන පාවෙන ආලෝකය එනවා. ඒ ආලෝකයට කියනවා එතෙන්දී පන උග්ගා නිමිත්ත කියලා. උග්ගා නිමිත්ත. එතෙන්දී හිතේ ඊට වඩා සමාධි ශක්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ අඟ නොදැනී යනවා. අඟ කොහොම නිකන් සීතල වෙලා වගේ දැනෙනවා. ඒ වගේම පාරි වෙලා ඉන්නවත් දන්නේ නැහැ. අහසේ ඉන්නවත් දන්නේ නැහැ. ඒ තරමට ගත සැහැල්ලු වෙනවා. ඒ වෙලාවේ ලොකු සතුටක් හිතේ ඇති වෙනවා. ඒකට කියනවා පරිකාරම සමාධි කියලා. ඒ උග්ඝා නිමිත්තෙන් උන පරිකාරම සමාධි. ඒ වයින්නේ අර වගේ වැඩි වෙලාවක් එකීරියාවෙන් නොසැලී අන්‍ය විචන වේ මනා සිහියෙන් අර ආස්වාස ප්‍රස්වාස උස්මැල්ල බලාන සිටීමේදී තවත් දුරට පැය දෙකක් පැය දෙකමාරක් වාගේ ඉදිරියටත් ඒ විදිහටම ඉන්න පුළුවන් නම් එතෙන්දී සිතේ ඇති වෙන සමාධි ශක්තිය ඊට වඩා බලගත් වෙනවා ඒ පේන ආලෝකය සුදු වලාකුළු පාවෙවි පාවෙවි තිබුණා වගේ තිබිච්ච උග්ගා නිමිත්ත ආලෝකය ඊට වඩා ප්‍රභාස්වර දීප්තිමත් ආලෝකයක් බාටපත් වේවා. ඒ වෙලාවට අරට වඩා දැඩි සමාධියක් ඇති වේවා. ඒ සමාධියේදී නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වේවා. නීවරණ පහ යටපත් වෙන්නේ ධානාංග පහක් ශක්තිමත් වෙනවා. විතර්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහක් ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වීම නිසා තමයි නීවරණ පහ සම්පූර්ණ යටපත් වෙන්නේ. ඒ වෙලාවේ පුදුමාකාර ප්‍රීතියක්, සැහැල්ලුවක්, පස්සද්ධියක් ශරීරයේ ගතේ ඇති වෙනවා. ඒ අවස්ථාවට කියන උපචාර සමාධි කියලා. ඒක මේ ධ්‍යාන සමාධියක් නෙමෙයි. උපචාර ධ්‍යාන කියලා කියනවා. ඒක රූපාවචර ධ්‍යානයක් නොවේ. ඒකට කියන්නේ කාමාවචර ධ්‍යානයක්. ඒක අර චිත්ත වීතියෙන් චිත්ත වීතියට භවංගපතිත වෙවි ඒ ධ්‍යානෙ තියෙන්නේ. එනිසා ඒක ස්ථිර ධ්‍යානයක් නොවේ. නමුත් ඒක මූලික උපචාර සමාධිය හැටියට පිළිගන්නවා. ඉතින් ඔය තත්ත්වයන් එන්න අර වාගේ විනාඩි 45කින් බෑ. බොහෝ සෙයින් පැයකමාරක්, දෙකක්, දෙකමාරක් එකෙල්ලේ එකෙල්ලේ ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් සමහර යෝගාවචරයන් මේ වාඩි වීමේ ඉරියව බොහොම දුෂ්කරයි. ඒක ක්‍රමයෙන් හුරු වෙන්න ඕනේ. වේදනාවක් ඇති නොවන හැටියට පහසුවෙන් පුරුකා කෙලින් සබා ගන්න අඩගානේ පුටුවක වාඩි වුණත් කැඩින් වාඩි වෙන්න පුරුදු වෙන්නට ඕනේ. වඩාත්ම තින් උපදේශ කියලා තියෙන්නේ පරියන්කෙන් වාඩි වීම පුරුෂ පාක්ෂයට දැන් ඔය සිද්ධාසනේ වාගේ හදාගන්න පුළුවන්. බද්ධ පරියන්කේ බැරි නම් සිද්ධාසන කියන ක්‍රමයක් බොහොම සරලයි. මව්වා මව් පාක්ෂයට තියෙනවා වජ්‍රාසනේ සහ අර්ධ පරියන්කේ කියලා. වජ්‍රාසනේ කියන්නේ දන ගහගෙන මේ විලුඹු දෙක පළල් කරලා එහෙම එතන වාඩි වෙනවා. එතකොට උඩු ගන්න ලෝඩ කෙලින් තියාගන්න පුළුවන්. ඒක වාජ්‍රාසනය කියලා හඳුන්වන යෝගී ආසනවල. ඒ වගේම අර්ධ පාරියංකය කියන්නේ එක පැත්තකට කකුල් දෙක දාගෙන උඩු කය කෙලින් තබා ගන්නවා. ඔය ක්‍රම මව් පාර්ශවයට නියමිතයි මෙසුණී උපාසිකා පිරිසට. භික්ෂු පිරිසට උපාසක පිරිසට ආසනය හැටියට හඳුන්වන්නේ උඩුකය තබා ගන්න පුළුවන් විශේෂ ආසනය පරියංක ආසනය හැටියට. පරියංක ආසනේ දැන් බද්ධ පරියංකය කියලා අර පద్මාසනේ තියෙනවානේ ඒක හැමෝටම අපහසු වෙන්න පුළුවන්. පුරුදු වෙනවා නම් වටිනවා. බැරිම නම් කරන්න තියෙන්නේ සිද්ධාසනය. දැන් මේ මහත්මයා වාඩිලා ඉන්න හැටි තවත් සකස් වෙන්න තියෙන සිද්ධාසනය. ඒ කියන්නේ ධනිස් දෙක සම්පූර්ණයෙන් පොළොවට සමාන්තර වෙනවා පළල් කරගෙන. එතකොට මේ කෙන්ද දෙක එකට හැප්පෙන්නේ වින්විලා තියෙන්නේ මෙහෙම. ඒ විදිහට වෙන්විලා. එතකොට උඩුකම උඩුවට කෙලින් හිටිනවා. ඒකට කියන්නේ සිද්ධාසනය කියලා. බොහෝ සෙන්වල බුද්ධ ප්‍රතිමාවල දකින්න තියෙන්නේ එක පියවරක් පමණක් මෙහෙම තියාගෙන ඒක සිද්ධාසනය. ඔය දැන් සිද්ධාංග ආසන හැටියට ඒක හඳුන්වන්නේ. ඒක බොහොම සරලයි. ඒකේ වේදනාව අඩුයි. ඒ මොකද කය හොඳට තැම්පත් වෙලා තියෙනවා උඩුකය ඉබේම ගෙලින් වෙනවා. ඉතින් අත් දෙක කෙලින් මෙහෙම තියුවාම හරියට ධනිසයට හිටිනවා එතකොට. පපුව හොඳට කෙලින් හිටිනවා. ඒ විදිහට වාඩි වීමත් අත්‍යවශ්‍යයි මේ භාවනාවට. ඔන්න ඔය ක්‍රමයට මූලික උපදේශ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථකථාවල පූර්වාචාර්යයන් වහන්සේලාගේ උපදේශ පරිද්දිනුත් සඳහන් වෙලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ කවර චරිතයකට ආනාපාන සතිය ගැළපේද? විශේෂයෙන් මේ චරිතානුකූලව කර්මස්ථාන වෙන් කිරීමක් තියෙනවා. චරිත වශයෙන් විවිධ ආකාර චරිත ලෝකේ තියෙනවා. ප්‍රධාන වශයෙන් චරිත 6කට බෙදෙනවා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, විතරක චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත කියලා. ඉතින් රාග චරිතයන් නියමිතව තියෙන කර්මස්ථාන 11. ඒ කියන්නේ දස අසුභයයි කායගත සති භාවනාවයි. එයත්න්න බොහෝසෙන් ඒක සුදුසුයි. දේශ චරිතයට භාවනා ක්‍රම තියෙනවා මේ 8ක්. එයින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හතරයි. කසින භාවනා හතරක් තියෙනවා. නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියලා. ඒ අට ද්වේෂ චරිතයට විශේෂයෙන් නියමිතයි. මෝහ චරිතයට විතරක චරිතයටයි දෙන්නට ආනපාන සතියයි. ඒ දෙන්නටම ආනපාන සතිය විශේෂයි. ඊළඟට සද්ධා චරිතයට තියෙනවා භාවනා කර්මස්ථාන හතක්. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවසානුස්සති আদি හයක් තියෙනවා. ඒ හය සද්ධා චරිතයට විශේෂයි. බුද්ධ චරිතයට හතරක් තියෙනවා. ඒ කියන්නේ මරණානුස්සතිය, ආහාරයේ පටික්කුල සංඥාව, ධාතු මනසිකාරය, ඊළඟට චතු ධාතු අවස්ථානය. ඔය කියන්නේ භාවනා හතර ප්‍රඥා චරිතයටයි බුද්ධ චරිතයටයි. අනිත් භාවනා කාටත් පොදුයි. ඇදිත් තියෙනවනේ කසින භාවනා හයක් ඒවා කාටත් පොදුයි. නමුත් මෙතෙන් ධානාපාන සතිය විශේෂයෙන්ම දක්වන්නේ මේ මෝහ චරිතයට සහ විතර්ක චරිතයට. මොකද මෝහ චරිතයට මේ ඈත තියෙන අරමුණු ගැනීම අමාරුයි. මේ ආස්වාස ප්‍රසආදාමන තියෙන තමන්ගේ සමීපයේ. ආචක දොරටුවේ ඒක මනසට බොහොම සමීපයි. ඒක එක කාරණයක්. අනික් කාරණේ තමයි දැන් අනිත් භාවනා නිශ්චලයි කසින භාවනා නිශ්චලයි. මේක චංචලයි. හුස්මයන් ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා නිතරම මෙර වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා කදියා බලාන ඉන්නකොට <clears throat> මෝහ චරිතයට සිහිය පිටුවා ගන්න පහසුවක් වෙනවා. ඊළඟට විතර්ක චරිතයට විතර්ක චරිතයගේ ස්වභාවය නිතරම හිතාර අලුගොඩකට ගලක් ගැහුවා වගේ තෙවිසිරෙන එක. ඔවුන්ගේ සිත මේ ආශ්වාස ප්‍රශ්වාස ආරමුණට ඇති වෙන නැති වෙන හැටි පේන බලාගෙන ඉන්නකොට හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා බලාගෙන ඉන්නකොට ඕට හිත දුවන්න තැනක් නැහැ. එහිම හිත රඳවා ගන්න ලේසි වෙනවා. ඒ නිසා ඒ දෙන්නටම ඥානාපාන සති භාවනාව විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ හඳුන්වලා තියෙනවා සුදුසු කර්මස්ථානයේ මෝහ චරිතයට හා විතරක චරිතයට කියලා. නමුත් දැන් අපිට පැහැදිලි මේක මහා පුරුෂ භාවනාවක් කියවනේ. දැන් ලෝතර බුදු වෙන මහෝත්තමයන් වහන්සේලා තරම් බුද්ධිමත් අය ලෝකේ නැහනේ. උන්වහන්සේත් මුලට වඩාන්නේ මේක. එනිසා මේක මේ විශේෂ භාවනාවක් ඇටියට හඳුන්වන්න පුළුවන්. ඔය චරිතානුකූලව භාවනා වෙන් කරන්නේ ඇත්ත වශයෙන් මේ ආරම්භ කිරීමේදී පහසුව පිණිසයි. ආරම්භ කිරීමේදී ඇත්තන් ඒක අරමුණු කරන්න ලේසි. ලේසි නිසා ඒ කියලා තියෙන නමුත් ඉතින් හැම යෝගාවචරයෙකුටම හැම භාවනාවක්ම කරන්න පුළුවනි. ඒකට නිසි ගුසු ගුරු උපදේශ ඕන වෙනවා. ගුරු උපදේශ නැතුව කිසිම භාවනාවක් කිරීම සුදුසු නෑ. මොකද කාරණේ Taman නොගිය විරෝ මාර්ගයකට මේ ගමන් කරන්නේ. ඒ මාර්ගයේ ගමන් කිරීමේදී ගුරු උපදේශ හරියටම අනුගමනය කරතොත් තමයි හැම භාවනාවක්ම සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියලා තියෙනවා ගුරු උපදේශ වශයෙන් පළමුවෙන් උපදේශය බුදුරජාන් වහන්සේගේ උපදේශයයි. ඊළඟට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක මහෝත්තමයන් වහන්සේලගේ උපදේශය ඊළඟට ප්‍රකෘති රහතන් වහන්සේලගේ උපදේශය ඊළඟට අනාගාමින් වහන්සේලගේ උපදේශය සකදාගාමින් වහන්සේලගේ උපදේශය සෝවාන් ආර්යයන් වහන්සේලගේ උපදේශය එහෙමත් නැතිනම් ත්‍රිපිටක ධාරී උතුමන්ගේ උපදේශය එහෙමත් නැතිනම් පිටක දෙකක් දරාගෙන ඉන්න උතුමන්ගේ උපදේශය ඒත් නැතිනම් එක පිටකයක් මේ දරාගෙන ඉන්න උපදේශය එහෙම නැත්නම් මේ භාවනා වඩලා ඒකේ ප්‍රතිඵල නෙලාගත්තේ කල්යාණ මිත්‍රයන්ගේ උපදේශයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ තරම් යෝගාවචරයේකට නිසි කමඨාන දෙන්න සුදුස්සෙක් වෙන්නේ නැහැ. ඉනිතුන් අහලා ඇති සරුවත් මහ රහතන් වහන්සේ කියන්නේ තින් ප්‍රඥාවෙන් ආග්‍රන අග්‍රස්ථාවකයන් වහන්සේ. උන්වහන්සේ ළඟට ආවා තරුණයෙක් මහාන වෙන්න. එයා බොහොම හොඳ හැඩරුව ඇති දුටුවම් පහදවන ශරීර ස්වභාව ඇති කෙනෙක්. කරුණයි. ඉතින් උන්වහන්සේ ළඟ මහණෝනා. මහණෝනා මේ රහතන් වහන්සේ දුන්නේ මෙයාට මේ විදින රූප රූප විලාසයන් බොහොම සෝභමාන නිසා රාග චරිතයේ කෙන්ද ඇති කියලා හිතාගෙන දුන්න අසුභ භාවනාව. ආර මාසයක්. හරියනේ ආලෝකයක් වන් ලැබුණේ. ඉතින් සරුවත් මහ රහතන් වහන්සේ කල්පනා කළා මේ නමට එනම් බුදුරජාන් වහන්සේ උපදේශයක් ලබා දෙන්න ඕනේ කියලා. ඒක උදේවරුවක එකරගෙන ගියා. ගිහිල්ලා වැඳලා භාග්‍යතුන් වහන්සේ කියා හිටියා ස්වාමීනි මේ ශිෂ්‍ය නම අලුත පැවිදි වෙච්ච නම දැන් මාස හතරක් මේ අසුභ භාවනා දුන්න කිසි ප්‍රතිඵලයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට එකරගෙන ආය මෙයාට සුදුසු උපදේශයක් ලැබේවා කියලා. බුදුරජාණන් වහන්සේලා එහෙනම් සාරිපුත්‍රය හැන්දෑව වෙන්න රහත් කියලා කියන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේට තියෙනවද ආසයානුසේ ඥාන කියලා? අතීත භාවනා මේ අත්කාගේ සසල පොරවල් කරපු භාවනා මොනවද? උන්වහන්සේට පෙනී ගියා. ඉතින් උදේවාගේ පින්ඳ පාත වැඩියා. පින්ඳ පාත වන්දලා ඇවිල්ලා අර අනිත් ශිෂ්‍ය නමට උපදේශයක් දුන්නා. නිරුම් මලක් අතර දුන්නා. පවලා මේ නෙළුම් අරගෙන ගිහිල් මල අරගෙන අනාර කුටියේ දිහා පැත්තේ වැලි ගොඩක් තියෙනවා. ඒ වැලි ගොඩ උඩ මේක තියාන මේක දිහා බලානින්ද කිව්වා. වෙන දෙයක් කිව්වේ නෑ. මේක දිහා බලානින්ද. එතනම තියෙනවා පොකුණක්. ඔය පොකුණේ ඕලු නෙළුම් මාළේ තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවල් දානින් පස්සේ එතෙන් ගිහිල්ලා වැලි ගොඩ උඩ මේ නෙළුම් මල තියාගෙන බලාන හිටියා. ඒක දිහා බලාන ඉන්නකොට අර ළමයි කාණ්ඩිකුත් එහා පැත්තේ ඒ විලේ නෙළුම් විලේ මානෙල් විලේ මේ නෙළුම් මානෙල් දඬු කඩලා එලියට ගන්නවා. මල්ලා ගන්නවා දඬු බිම දානවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට බලාන හිටියා මේ කොහොමද භාවනා වඩන්නේ කියලා. අර නෙළුම් මල දිහා බලාන ඉන්නකොට මේ ඇත්තට පහළ වුණ කසින භාවනාව, කසින ධ්‍යානයක්. ඒකට කියනවා ලෝහිත කසින කියලා. ලේ පාට. නෙළුම් මල සාමාන්‍ය ලේ පාටයි රෝද පාට වගේ ඒ කසින ධ්‍යාන වැඩි එකෙන් ධ්‍යාන වැඩුණා ධ්‍යාන වැඩිලා මේ ආලෝකයෙන් විදර්ශනාවට හැරුණා එතෙන්දී බුදුරජාණන් වහන්සේ ගාථාවකින් දේශනාවක් කළා එහෙන්ද ඉදිරියේ ඉන්න ඇති තේන්න සලසලා එහෙන්ද දේශනා කළා උච්චින් දෙසිනේ මත් වෙන කුමුදන් සාර්ධිකංව පාණිනා සාන්ති මාර්ගමේම ගෘහය නිබ්බාන සුගතේන දේශිතං කියන ගාථාව. ඔය කියන දරුවෝ ඔය මානෙ දඬු කඩා දාන්න වගේ තමන්ගේ සංඛානේ තෘෂ්ණාව බිඳ දාන්න. ඒ වගේ විදර්ශනා මේ විදිහට වඩන්න. සාන්ති මාර්ගය කියන නිවනට ඔය විදිහට යොමු වෙන්නේ කියලා ඒක අර උන්වහන්සේගේ නුවණට වැටෙන විදිහට දේශනාවක් කළා. සාහත් වුණා, ධානා, අභිඥාලාභී වුණා, ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟට වඳින්න ආවා. සාත් වෙලා. එතකොටම සරුවත් මහ රහතන් වහන්සේ වැඩිය. ඉතින් දේශනා කළ මෙන්න සාරිපුත්‍රේ මේ ආර මාසයක් භාවනා කළා. විශේෂයෙන් නැතිනම් දැන් රහත් එක්කරගෙන යන්නේ. ඒ මොකද කාරණේ අර බුදුරජාණන් වහන්සේ සියලුම යෝගාවචරයන්ගේ ආශය, අනුශය, චරිත අදිමුත් ඔක්කොම බලනවා. බලලා තමයි එයාට ගැළපෙන භාවනාව කියලා දෙන්නේ. ඒ වාගේ ඉතින් අනුන්ගේ සිත් බලන සත්‍ය හැමෝටම නැහැනේ. ඒ නිසා ඉතින් අර භාවනාවක් දීලා ඒ භාවනාව සතිය දෙකක් වඩන්න ඇරෙලා තමයි තෝරගන්නේ. යෝගාවචරයට මේක ගැළපෙයිද නැද්ද කියලා. ඒ අන්න ඒ විදිහටයි දැන් අද කාලේ වුණත් බොහෝ සෙයින් භාවනාවක් දීලා ඒක වඩන්න අරිනවා කියන කීපයක්. වඩනකොට යෝගාවචරයාගේ හිතට හරියට ගැළපෙනවා නම් ඒකම වඩන්න දෙනවා. නොගැලපෙනවා නම් තව එකක් දෙනවා. අන්න ඒ විදිහට තමයි ඉතින් අද කාලේ උපදෙස් දෙන්නේ ගුරුවරු. ඉතින් මේ නිසා මේ භාවනාව චරිත වශයෙන් ගැලපෙන්නේ මේ මෝහ චරිතයට සහ විතරක චරිතයටයි. නමුත් අනිත් අයටත් මේක ප්‍රයෝජන ගන්න පුළුවනි. ඕන බුද්ධ චරිතයන්ට විශේෂයි. ඒ නිසා චරිතානුකූලව මෙහෙන් වෙන් කරලා තිබුණත් සෑම චරිත විශේෂයක් ඇති අයට මේ ආනාපාන සති භාවනාවෙන් ප්‍රතිඵල නෙලාගෙන එයින් ඊට අනතුරු අනිකුත් කර්මස්ථාන භාවනා සියල්ලම වඩාගෙන ධ්‍යාන වඩලා විපස්සනාවට හැරිලා විපස්සනාවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ඒකායන මාර්ගයක් වෙනවා ආනාපාන සතිය. එනිසා අපි මේ ආනාපාන සතිය ගැන විශේෂ අවධානයක් යොදන්නට වටිනවා. අද කාලේ තවත් සමහරු ඥානපාන සතිය හැටියට ඔය හඳුන්වනවානේ උදරයේ පිම්බීම හැකිලිම ඒක ආනපාන සතිය නොවේ ඒක කියන්නේ විපස්සනාවක් ඒකට කියනවා වායෝ පොට්ටම විපස්සනාව කියලා වායෝ ධාතුවේ ස්පර්ශය තමයි එතන බලන්නේ අර පිම්බීම හැකිලිම කියන්නේ වායෝ ධාතුවේ පැවැත්මක් ඒක ආරමුණු කරගෙන විපස්සනාවට යොමු වීමයි එයින් සිදු වෙන්නේ තවත් ක්‍රමයක් සමහරු ගන්නනවා හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා ඒක අනිත්‍ය මෙනෙහි කරනවා. නමුත් ඒක විද ආනපාන සතිය නොවේ. ඒ කියන්නේ විපස්සනාවටමයි. ඒක විපස්සනාවක්. ඒ නිසා නියමානපාන සතිය නම් සමත වශයෙන් මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලම මෙනෙහි කරමින් භාවනා වඩනවා අනිත් එනේන ඔක්කොම අරමුණු හිතින් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා දවට බාධක වශයෙන් අපි කියවුණානේ සමහර නීවරණ ඔය වගේම තවත් වෙනවා දැන් ආනපාන වඩද්දී හෝ වෙනත් භාවනාවක් වඩද්දී බොහෝ දෙනාට ඇති වෙනවා මේ එක එක අරමුණු පේන්න ගන්නවා එක එක අරමුණු චෛත්‍යවලද බෝධි පූජාද ධර්ම දේශනාම් පෙරහැරවල් හොඳ සුභ අරමුණුත් පේනවා අසුභ අරමුණුත් පේනවා ඕකත් ඒගොල්ලෝ හිතනවා මේ යංගේසි භාවනා අරමුණක් කියලා නෑ. ඒවා සම්පූර්ණයෙන් වැරදි. ඒවා හිතින් ප්‍රතික්ෂේප කරන්නටම ඕනේ. ඒකත් මේකට බාධාවක්. ඒවා හඳුන්වන්නේ අර අඩනින්දෙන් වාගේ මේ සතියෙන් තොරව හිතට අරමුළු වීමක් සංඥාවක් සංඥාවක්. ඒවා සත්‍ය දේවල් නෙවෙයි. අද කාලේ බොහෝ දෙනා වෙතන් වලට කියලා රැවටෙනවා. මම මෙහෙම දෙයක් දැක්කද මගේ ජීවුනොයි මනස කියලා. <laughs> ඒක දිනුවක් නෙමෙයි. ඒ නිසා තින් නියම ගුරු ඇසුරෙන් ගුරු උපදේශ ඇතුව මේ ඕනම චරිතයකට මේ භාවනාව සාර්ථකව වඩා ගන්න පුළුවනි. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් මේ භාවනා ක්‍රම අනුගමනය කරමින් ශරීර සෞඛ්‍යයක් මානසික සෝයක් නින්දනය කරමින් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන මාර්ගඵල නිර්වාණය දක්වා යාගන්නට අදිෂ්ඨාන තබා ගනිමු. අද මේ මොහොතේදී සෑම දෙනා බොහොම සාවධානව මේ ධර්ම සාකච්ඡාවට සවන් දීලා තියෙනවා. ඒ ධර්ම ශක්තිය අපි සෑම දිනාටම පාරමිතාවක් වේවා. බණ ඇසීම, ධර්ම සාකච්ඡා සවන් දීම ප්‍රඥා පාරමිතාවට අයිති වෙනවා. ප්‍රඥා පාරමිතා තුලින් ඉතිරි පාරමී 10ක් අපේ සිතේ වැඩෙනවා. ඒක නිසා මෙතෙක් කියලා අප විසින්ගේ රැස්පත් කරගන්නා ලද ධර්මාශ්‍රවණ ධර්ම සාකච්ඡා මූලික කුසල සම්භාර ධර්මය අපට ලොව ධර්ම දේශනාවන් පවත්ලා සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පුරු පමුණවවදාල සරුවක්යන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ශ්‍රී සද්ධර්ම රත්නයේ ධර්ම පූජාවක් වේවා ආර්ය මහා සංඝ රත්නයේ සංඝගත පූජාවක් වේවා, කල්යාණ මිත්‍ර උතුමන්ට දෙමව්පියන්ට ගුරු දෙගුරු පූජාවක් වේවා. අපේ సంతාන තුල නීවරණාදී උපක්ලේශයන් යටපත් කරගෙන අපට ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වා යා ගන්නට මේ කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනා සබා ගනිමු සෑම දිනාට තෙරුවන් සරණයි